ධර්මානුශාසනාව ධර්මය දේශනා කිරීමත් පින්කමක් ධර්මයේ ශ්‍රවණය කිරීමත් පින්කමක් ඒ අරමුණ ඇතුව දේශකයන්න් වහන්සේ දැන් ධර්මාසනාරූඪව වැඩ සිටින අවස්ථාව අද දේශකයන්න් වහන්සේ මේරිකම ගෝතලයේ කිලිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේ අද අද ඉරිදා රාත්‍රියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හඳුනා ගනිමු යන මාතෘකාවෙනුයි අප දේශකයන් වහන්සේ ධර්මානුකූලව මේ ඇත්තන් දැනුවත් කරන්නේ.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 ඒ තුලින් සිද්ධ වෙන පුද්ගල ජීවිතයක පරිවර්තනය බුදු බව කෙලවර කොටද පවතින නිසායි බුදුරජාණන් වහන්සේ විසින් එසේ දේශිත. ඒ මානසික පරිවර්තනය, ඒ ගුණාත්මක පරිවර්තනය මේ ධර්මයේ පුද්ගල ජීවිතයකට සක්‍රිය වීම තුලින් සිද්ධ වන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ අවස්ථාවේදී ඒ මහ පින්කමකට බුද්ධ ශාසනයක මවල්ඵල ගැන්වෙන යම්තාක් දුර පුද්ගල ජීවිතයක් ගුණ දියුණු වීම වශයෙන් ප්‍රසාරණය වේද ඒතාක් බලපාන ධර්මමය විමධ්‍යගත කිරීමකට බෙදා හැරීමකට මේ සූදානම ස්වාමීන් වහන්සේලාත් බොහෝ අවස්ථාවල කියනවා අපිත් බොහෝ අවස්ථාවල කියනවා ධර්මානුශාසනාවකට ආරාධනා කිරීමේ කුසලය මේ තරම් ආත්ම භාව ගණනාවක ලෞකික සැප පිණිසද ලෞතර සැප පිණිසද හේතුයි කියන කතාන්දරේ ධර්මානුශාසනාවක් පැවැත්වීම ඊටත් එහා ගිය ආනිසංස ලෞතර සැනසෙල්ල දක්වා දානාදී කුසල ක්‍රියාවන් ඒ විදිහට එකින් එකට එකින් එකට දාන සීල භාවනා පින් දීම් පින් අනුමෝදන් කිරීම වත්පිළිවෙත් කිරීම වැඩිහිටියන් පිළිදීන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දේශනා කිරීම සම්මාදිට්ඨිය ලෞතර බුදු බව දක්වා සර්වඥතා ඥානය දක්වා දියුණු කිරීම මේ දසවිධ කුසල කර්ම පද්ධතිය එසේ හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙසූ දෙසුමට අනුවම බොහෝ දෙනා කියනවා දේශනවා හැම එකට මනස සම්බන්ධ වෙන්නට ඕනේ. ඒක නැත්තම් ඕක හරියන්නේ නැහැ. දැන් එක මලක් පූජා කරලා කල්ප ගණන් සසරද සැප විඳ දුගති සැපක් නොදක ඉඳ සේසේන පරිණිබ්බිතෝ නිවන් අවබෝධයටත් හේතු වුණා කියලා සඳහන් වෙනවා. අබගෙඩියක් කුටි කෑල්ලක් කෙසෙල් ගෙඩියක් පූජා කරලා ඒක සසර තීරණාත්මක පින්කම් බවට පත් වෙලා එතන ඉඳලම සුගතිය පිණිසත් දුගතියට නොයා මඟඵල නිවන්සුව කෙලවර කොට පැවතුණු වග රහත් මෙහෙණින් වහන්සේලාගේ රහතුන් වහන්සේලාගේ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා සියලු දෙනා වහන්සේලාගේ ඇතැම් ඇතැම් ප්‍රකාශන තුලින් දැක්වෙනවා එතකොට ඒක හරි සැලකිල්ලෙන් සිටිය යුතු කාරණයක්. නැත්නම් දැන් සාමාන්‍යයෙන් අපටත් හිතුනොත් එහෙම දැන් අපි ධර්මානුශාසනාවකට දැන් ආරාධනා කළා ඒ කුසලය අපට අර විදියට නිවන් කෙලවර කොට පවතිනවා කියලා. හරි. ඇත්තයි. හැබැයි එහෙම ධර්මානුශාසනාවකට එහෙම ආරාධනා කරපු අය කෙසෙල් ගෙඩියක් අඹ ගෙඩියක් peer ගෙඩියක් මලක් රොටි කෑල්ලක් පූජා කරපු අය වතක් පිළිවෙතක් ගරු කටයුතු කෙනෙකුට ගරු කටයුතු තැනකට කරපු කෙනෙක් ඒක කරනකොට ඒකලාගේ ඒ කෙනාගේ මානසික ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක තුලින් තමයි අරතරන් සැපතකට ඒක ඉවහල් වෙනවා කියන කාරණය යථාර්ථයක් වෙන්නේ. මා කියන්නේ මේ පින්වතුන්ලා නෙමෙයි. අපි කියමු කෙනෙක් මෙහෙම ධර්මානුශාසනාවකට ආරාධනා කරනවා දැන් ළඟ ගෙදරක කෙනෙක් ධර්මානුශාසනාවකට ආරාධනා කරා. තව කෙනෙක් අපිත් එකක් කරන්නට ඕනේ. අපි අපි ඔයිටත් වඩා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකට ධර්මානුශාසනාවට අපි ආරාධනා කරන්නේ. කියලා සමහරවට මේ එක එක්කෙනානේ දායකත්වය අරන් තියෙන්නේ. මම තනි දායකත්වයක් කරන් මට ඕක එච්චර දෙයක්ද මම කරන්නම් කොහෙම? ඔහොම කරොත් අර සැප පිණිස හේතු වෙයිද? අන්න ඒකයි පින්වත්නි. එතනයි වැදගත්කම. තනි දායකත්වයේද සමූහයකේ දායකත්වයේද ධර්මානුශාසනාවට ආරාධනාව ඒක නේ වැදගත් වෙන්නේ. මේක මනස හදන මනස පිරිසිදු කරන ලෝභ ද්වේෂ මොක්ෂේ කිරීමට අනුදානින ලද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල ලබා ඒ නිවැරදිම පුහුණුවෙන් නිවැරදිම නිගමනයට ඇවිල්ලා දෙසු මඟ පෙන්වීමක් ඒ නිසා අන්න ඒ විදිහට ඒවා මේ හරියට සැලකිලිමත් වෙලා කරන්නට ඕනේ. ඉතින් මේ පින්වතුන්ලා එහෙම සැලකිල්ලෙන් කරන්නේ කියලා මා තරයේ විශ්වාස කරනවා. මේ දිරියටත් විශාල පිරිසක් ඇවිල්ලා එම නිසා මේ ධර්මානුශාසනාවට දැහැත් වටි පූජා කරමින් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු බොහෝ කෙනෙක් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් තම තමාට ධර්මඥානයක් දිනු කරගෙන භාවනා ඥානෙන් ඉස්සරහට යෑමෙල්ල කරලා මේ ධර්මානුශාසනාවට කරපු දායකත්වය සම්බදානං ධම්මදානං ජිනාති කියපු ලෙසින් සියලු දන් අභිභවා දිනන පෙරදුමක් නැති අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව නම් වූ අපරාජිත සැපත කෙලවර කොට පවතිවා කියලා අදිස්ථාන කරගෙන කරන්නට ඕනේ. එතකොට දැන් මේ කියවුනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුන්වා දීමට හේතු වෙන බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද හැඳින්වීම. ඒකෙන් කියවෙන්නේ මේ දැන් අපි දැන් নমස්කාරය කියනකොටත් ඕකේ තියෙනව නේද බුදුගුණ තුනක්. අරහං භගවා සම්මා සම්බුද්ධ කියලා. ඒ ඒ ඒ ಗುಣ තුලින් ඒ ಗುಣ තුන තුලින් සම්පූර්ණයෙන්ම බුදුවරයෙකුගේ මානසික ව්‍යුහය පිළිබිඹු වෙනවා. ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ පිරිස් ඒ තැන ගිහිල්ලා අධිගම ලබලා හරි නොලබ හරි මිනිසුන් අතරේ ප්‍රචාරය කරනකොට මෙන්න මෙහෙම කෙනෙක් පහළ වෙලා ඉන්නවා මෙතෙක් අපි අපි බුදුන් අපි රහත් කියන කට්ටිය ළඟට ගියාට එහෙම එකක් තිබුණ අපි අහලා තිබුණත් බුදු කෙනෙකුගේ ස්වરૂපය මෙන්න මෙහෙමයි කියලා අපට මේ ජීවමාන ප්‍රතිරූපයක් තිබුණ නෑනේ දැන් එහෙම කෙනෙක් ඉන්නවා මොකද එයා කියන ප්‍රකාශනයි අර අපි බුදුවරයෙකු හඳුනා ගැනීමට ඉස්සරලා අහලා තිබුණු ප්‍රකාශනයි සමතුලිතයි සමානයි එම නිසා මේ මෙන්න මේ කියන බුදුවරයෙකු හැඳින්වීමට කෙටි නමුත් පරිපූර්ණ හඳුන්වා දීමේ ලක්ෂණ තුන තමයි භගවා අරහං සම්මා සම්බුද්ධ කියන මේ ශීර්ෂ තුනෙන් මේ ಗುಣ තුنين තුنين අනාවරණය වෙන්නේ. දැන් මේ තුනම කියන්න නෙමෙයි එකක් කියන්නවත් වෙලාව ඇද්ද මේක? බුදුවරයෙකුටවත් බෑ කිව්වා. බුදුවරයෙකුගේ වුණ කියලා ඉවර කරන්න කල්පයක් මුළුල්ලේ කීවා. ඒ තරම් විස්තර විභාග කර කර මේ බුදුරජාණන් වහන්සේ නමකේ ගුණ බුදුගුණාලංකාරයේ කියවේ මේ ඒ ස්වාමීන් වහන්සේ මේ මම හරියට අර මේ වලිගෙන් පැටව මුහුදට වැටුණාට පස්සේ වලිගෙන් දියයි හැයිය මුහුද වියලවන්න හේතු ලේන කරන උත්සාහය වගේ තමයි මා මේ බුදු ගුණ අලංකාරයක් කරන්න යන එක කියලා පටන් ගත්තේ බොහොම නිහතමානීව. ඒ නිසා මේක එසේ මෙසේ භාර දూర කාර්යයක් නෙමෙයි. නමුත් යම් යම් තරමකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු ගුණ තුලින් දැනුමක් එනවා නම් ඒ තා කියන්නේ ධර්මඥානයි. ඒ ධර්මඥානය ආපු තරමට තමාගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්පවල ක්‍රියාත්මක වෙන ආකාරය තමාට දැනගන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වීම වලින් තමාගේ ජීවිතයට මෙලොවට පළප පරලොවට බලපාන සැපදුක් ඒවා දැනගන්න පුළුවන්. ඒ නිසා ඒයින් මිදිනු සැපතක් පිළිබඳව තනිකර දුක හෝ දුක සමග මිශ්‍ර වෙච්ච සැප හෝ ඒ දෙකෙන්ම ඉක්ම වූ සැපතක් පිළිබඳව හිතන්නත් පෙළඹෙන්නේ ධර්මඥානෙ. බුදුරජාණන් වහන්සේ සියල්ල කරේ මේ මඟ පෙන්වීම ටිකෙන්. ඒකෙන් තමයි පුද්ගල ජීවිතේ ඒ විදිහට නැමුවේ, මෙහෙයුවේ. බුදු ගුණ කීවත් ධර්මයේ කීවත් දෙකක් නෙමෙයි. දැන් අපි යම් තාක් බුදු ගුණ විස්තර කරනවා නම් ඒ තාක් අපි ධර්මය තමයි විස්තර කරන්නේ. ධර්මය යම් තාක් විස්තර කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බුදු නෑ නෑ. හරියට විභාග කරලා ගන්නට නෑ. එහෙනම් මේ කොණෙන් එල්ලෙන්නේ නැතුව. එතකොට දැන් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ දැන් දැන් බුද්ධ ආගමේ ප්‍රස්තුතය බුද්ධ ආගමේ තේමාව බුද්ධ ආගමේ මාතෘකාවෙන් වතුනේ මේ චතුරාර්ය සත්‍යනේ චතුසට්ඨ විනිම්මුත්තා ධම්මදේශනා නාම නැති චතුරාර්ය සත්‍යයෙන් තොර ධර්මදේශනාවක් නැහැ කීවා චත්තාරි සත්‍යානි බුද්ධති इति චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නේ එතකොට එහෙම ගත්තට පස්සේ දැන් මෙතනදී මේ සම්මා සම්බුද්ධ කියන වචනේ තේරුමම පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍ය අවබෝධ කළ බැවින් ප්‍රහාණය කටයුතු සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින් ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ බැවින් ඒ ත්‍රිවිධ සත්‍යයේ ඒ තුන් ආකාරයෙන් අවබෝධය සඳහා වැඩි යුතු මඟ ආරයස්ථායක මාර්ගය සීල සමාධි ප්‍රඥා වැඩු බැවින් සම්මා සම්බුද්ධ කිසි කෙනෙකුගේ උදව්වකින් තොරව ආපු නිසා සම්මා සම්බුද්ධ නැත්නම් පස්සේ බුදුරජාණන් වහන්සේත් බුද්ධ කියනෝනේ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ කියලාත් කියනවා රහතුන් වහන්සේට මේ සම්මා සම්බුද්ධ. එතකොට සම්මා සම්බුදු ගුණය ඒ බුදු ගුණය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ භවලීකතෝ මේ එකම ධර්මයක් භාවනාව වශයෙන් වැඩුවා නම් පරිශීලනය කළා නම් ප්‍රගුණ කළා නම් ප්‍රවීණ කළා නම් බුදු ගුණ මානසිකාරයේ බුද්ධානුස්සතිය කළා නම් බුදු ගුණ නැවත නැවත සිහි කිරීම කළා නම් ඒ කියන එකම වැඩිම බුදුගුණ වැඩිම බුද්ධානුස්සතිය බහුලීකතෝ කියලා කියන්නේ නැවත නැවත උපචාර සමාධිය දක්වා හරි වැඩුවා නම් ඒකාන්ත නිබ්බිදාය ඒකාන්තයෙන්ම කලකිරීමක් තියෙනවා සසරට ඒ තැන ඉපදෙමින් මරණයට පත් වෙමින් යන මේ සසරට කලකිරෙනවා ඉතලා ධර්මඥානයක් අවශ්‍යයි ධර්මඥාන එනවා බුදුගුණ වඩනකොට බුදුගුණ මෙනෙහි කරනකොට එනවා බුදුගුණ කියවනකොට එනවා බුදුගුණ ඉගෙන ගන්නකොට එනවා. එතකොට ඒකාන්ත නිබ්බිදා දැන් අපි එක ඔය දේශනාවක් එක මාධ්‍යයක පැවැත්වුවාට පස්සේ එක්කෙනෙක් කතා කරලා මේ ඔබ වහන්සේ මේ නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා කියලා කිව්වේ නිබ්බානාය සංවත්තති බුදුගුණ භාවනාව බුදුගුණ භාවනාව විපස්සනා භාවනාවක් කියලා කියනවා. හ්ම්. ඉතින් උතර මෙහෙමයි. සීලය සම්පූර්ණයෙන් වඩලා ඉවරලා සමතේ වඩනවා කියලා සමත භාවනාව සම්පූර්ණයෙන් වඩලා විපස්සනා වඩනවා කියලා එහෙම එකක් නැහැ. ඔය එකට එකක් සම්බන්ධයි. ඒ නිසා දැන් මේ බුදුගුණ දැනගන්නකොට මම ඊට පස්සේ ඉතින් යාට තෝරලා දුන්නා. මොකද බුදුගුණ භාවනාව වඩනවා කියලා කියන්නේ ඉතා චියුණු ධර්මඥානයක් දිනු වෙනවා. බුදුගුණ අවබෝධ වෙනවා කියලා කියන්නේ ධර්මයේ පිළිබඳවයි සංඝයා පිළිබඳ ඒ අවබෝධෙත් වැඩි වෙනවා. වැඩි වෙනවා. ඈ චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම එනවා පුළුල් විදියට. ඒ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරනකොට බුදු චතුරාර්ය සත්‍ය අවබෝධ කළ උතුමා කියන එකනේ. එහෙනම් ඉතින් ඔය ඒ අවබෝධ කළ උතුමා ගැන විග්‍රහ වෙනකොට මේ බුදු ගුණවල ධර්මයේ හැර වෙන විස්තර කරන්න දෙයක් නැහැ. එතකොට ඒකාන්ත නිබ්බිදාය කියලාගේ කලකිරීම පිණිස හේතු වෙන අර විදියට. ඉතින් කලකිරීම ඇති වෙන්නට නම් ත්‍රිලක්ෂණේ වැටෙන්න එපායි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්න එපා. එතකොට නේ මොනතැස් මොන සැප ලැබුණත් සසර අනිත්‍යයි ඒ නිසා දුකට වැටෙනවා ඒ දෙකම සිද්ධ වෙන්නේ මේක සදාකාලිකව තියාගන්න බෑ මගේ කියලා ආත්මයක් නොවන නිසා කියලා ඒතර ඒක බුදුගුණ තුලින් බුදුගුණ වඩනකොට ඒක ඇති වෙන නිසා තමයි කලකිරීම ඇති වෙන්නේ සසරට දැන් අපි නම් කලකිරින ගොඩක් වෙලාට දුකක් ආවට පස්සේනේ මේක එහෙම නෙමෙයි කෙලින්ම දුකයි අපි සැපයි කියලා හංගෙන ඒකේ මිශ්‍ර කලවම් වෙලා තියෙනවා දුක ඒ දෙකටම කලකිරෙනවා ත්‍රිලක්ෂණය දැකීම නිසා ගැටීම නිසා නෙමෙයි. විරාගාය ඒ නිසාම නොඇලීම ඇති කරන්න කල්පනා වෙනවා. මොකද ඒ තණ්හාය ජයති සෝකෝ කියවනේ. ඒ නිසා මේ දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසායි කියලා හිතුවට පස්සේ ඒතර තෘෂ්ණාව නැති කිරීමට අලෝභය දිනු කිරීමට පුරුදු වෙන එකයි විරාගාය. නිවනටත් කියනවා. නිරෝධාය. ඒකත් කියන්නේ නිවනටම නමක්. මේ ඔක්කොම නිවනට නම්. ඈ මේකත් නිවනට නමක් ඒ නිසා. නිරෝධාය. දුක් නිරුද්ධ කිරීම සඳහා දුක නැති කිරීම සඳහා හේතු වෙනවා. වූපසමය. වූපසම කියලා කියන්නේ නිවනට නම. එනිසා නිවන් පිණිස හේතු වෙනවා. කෙලෙසුන්ගෙන් සංසිඳීම පිණිස හේතු වෙනවා. සම්බෝධාය. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස බුදුගුණ වඩන එක හේතු වෙනවා. ඒ ධර්මඥානයේ දියුණුවෙන් ඈ දැන් මේ මොකක්වත් දැකලා නැතුවත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ආවේ බණ අහලා රජකමත් ඇරලාවේ. බණ ඇහුවේ තව දැක්කෙත් නැහැ. බණ ඇහුවා පස්සේ දැන් අඳුනාගත්තෙත් නැහැ තව මගපල ලැබලත් නැහනේ. පස්සේ අර කුඹල්හාලේදී බණ ඇහුවානේ. බණ අහනකොට අඳුනාගත්ත මේ යා තමයි කියලා. බලන්නකො උතර කයින් බුදුරජාණන් වහන්සේ අඳුනා ගන්න බැරි වුණා. හැබැයි අර බුදුරජාණන් වහන්සේගේ දේවසනාවට සාවධාන වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච මානසික පරිවර්තනයත් එක්කලා කවුරක්වත් ඕනේ උන්නේ මේ ඉන්නේ හොයාගෙන යන කෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේ තමයි කියන කවුරක්වත් අය අවශ්‍ය නැහැ කවුරක්වත්. ඒක දන්නවා. ඒ නිසා අර විදියට සම්බෝධාය ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙනවා. අභිඥාය අභිඥාය විශේෂ අවබෝධය සඳහා හේතු වෙනවා. නිබ්බානාය. ඉතින් ওই ටික කරනකොට නිවන් පිණිසද හේතු වෙනවා. ඒ නිසා බුදුගුණ වැඩියෙන් දැනගෙන බුදුගුණ නැවත නැවත සිටීම තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ මම නම් නිතරම කියන්නේ ඉතින් අපි ගොඩාක් දැන් අපේ හිතවලට එන උපක්ලේශ සඳහා එක එක භාවනා ක්‍රම තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම රාගය නැති කිරීම සඳහා අපට අසුබය කීවේ. ද්වේෂය නැති කිරීම සඳහා මෛත්‍රිය කීවේ. මෝහය නැති කිරීම සඳහා විපස්සනාව කීවේ. සම මේ ආනාපාන සතියත් කීවා. විතර්ක චරිතයටයි මෝහ චරිතයටයිනේ කිව්වේ. තීන මිද්දේ නැති කිරීමට මරණ සති භාවනාව. හිතේ විසිරීම උද්දච්චය නැති කිරීමට ආනාපාන සති භාවනාවයි. දැන් මේ ටික කියවා. එතකොට දැන් බලන්න අපි මෙහෙම හිතලා බලන්න දැන් මම නම් නිතරම කියන්නේ මේ ඔය එකක්වත් නොකරත් හරියටම බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් බුදුගුණ තුලින් පුළුවන් නම් ඔය හැම උපක්ලේශයක්ම කඩා ගන්න හරි වටිනවා. බුදුගුණ මෙනෙහි කරලා ඒ හැම උපක්ලේශයක්ම කඩා ගන්න පුළුවන් හරියට වටන. හැබැයි ඒක මෙහෙමයි නිකම් මේ ඒ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දරහං නම්මනසේක සම්මා සම්බුද්ධ නම්මනසේක ඕකත් හැබැයි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත කියනකොට අර ආපු කෙලෙස්ය අමතක වෙන නිසා කෙලෙස් නැතිවීමක් වෙනවා. හැබැයි ඒක හරි නෑ. ඒක එච්චර හරි නෑ. ඒක නිකන් දැන් අඳුරෙත් ගිහිල්ලා අත ගන්නකොට ආ මේ තියෙන කෝප්පේ හරි හරි මේ කෝප්පේ ඇස් දෙක අරගෙන ගියෝ අඩුවෙන් මල්ලා ගන්නවා අත ගාලා ඉන්න දෙයක් නැහැ ඒ වගේ මේ බුදු ගුණ තුලින් හරියට බුදු ගුණ වඩනවා නම් ඕකට වඩා හරියටම කෙලෙසේට අමතක කරලා නෙමෙයි හරියටම කෙලෙසේට ගහලා යවන්න පුළුවන් යට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා තමාගේ මනසට ඒක ඉදුරාම විනිවිදම දැනෙන විදිහට. දැන් අර විදිහට නම් ඉතින් කොහොමවත් පුළුවන් නේ දැන්. එහෙම දැන් අපි ඒක බුදු ගුණ නෙමෙයි. දැන් කියනකො මෙන්න මේ වේදුරව තියනවා කියලා. දැන් මේ වේදුරව තියාගෙන දැන් ඔයගොල්ලෝ මොකක් හරි හිතට කෙලෙසයක් ආවොත් රාගයක් හරි ද්වේෂයක් කරාවද වේදුරව වේදුරව වේදුරව වේදුරව වේදුරව වේදුරව වේදුරව කියනවා. ඉතින් ඔයගොල්ලෝ අර කෙලෙසේ නැති වෙන ඔක්කොම. ඒ ආපු ඇලියම ගැටීම නැතිලා හිත වෙනස් වෙලා හිත සැහැල්ලු වෙනවා. ඇයි ඒ? අරමුණ අමතක කර මාරු වුණා. ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් අනුමත. බුදුගුණ තුලින් කරන්නේ කෙලෙසියට සම්පූර්ණයෙන් පූර්ණවදානේ එබියවි බලන්නේ පූර්ණවදානේ එතනම කේන්ද්‍රගත කරනවා. දැන් විපස්සනා භාවනාව ගත්තොත් ඒකෙත් ඒකනේ කරන්නේ. කෙලෙසෙම කෙලීම කෙලෙසියාවනම් කෙලෙසයක් වගේ විපස්සනාවට එන කෙනා දන්නවා ඒ කෙලෙසි තුලත් පවතින අවසාන පදාර්ථයේ තියෙන සංයුතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. අර බුද්ධඝමයේ ක්‍රමයේ අනිත්‍යාගම් වල ක්‍රමය නෙවෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍යාගම් වලත් ඉතින් ඕක ලැබෙනවනේ කියලා. ඒ හිතට සාහනේ ලැබෙනවනේ තමාගේ ඇලීමක් ගැටීමක් නොසන්සුන්කමක් ආපුවාට පසුතැවිල්ලක් ආවට පස්සේ ආගම ඒ ශාස්ත්‍රුණාංශය සීකර ඇත්ත ඒක තමයි. ඒ ක්‍රමය තමයි අර ක්‍රමය. මේ මේ මොකක් හරි දෙයක් ඉතින් මොකක් හරි දැන් අපේ දැන් දැන් ඔය අබුද්ධෝත්පාද කාලවලදී කරන භාවනා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රමාණවත් වෙන ධ්‍යාන දක්වා යෑමටත්. දැන් ආකාශෝ ආකාශෝ ආකාශෝ ආකාශෝ ආකාශෝ ආකාශෝ කියනකොට ඒක ආකාශ කසිනයක් වෙනවා. ඒක තව පොඩ්ඩක් විදිමත් කරගෙන කියනම් ධ්‍යාන දක්වා යන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමය නෙවෙයි බුද්ධාගමේ ක්‍රමය. හැබැයි ඒ ක්‍රමයේ බුදුරජාන් වහන්සේ ආකාශ කසිනයන් ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි ඒක සෑහෙන දුරක් එනතුරු පමණයි ඒ ආපු දුරෙන් අහිතතාවකතුමාටවත් එහාට යන්න බැරි වුණානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරලා හරියටම හිතට ආපු උපක්ලේශයට නොසන්සුන්කමට හිතට සහනය නැති කරපු ඒක හරියට තේරුම් අරගෙන ඒකට ප්‍රතිපක්ෂ වශයෙන් අපට මනසට ආදේශ කරගන්න පුළුවන් නම් බුදු ගුණයක් අන්න ඒකත් එක්කලා කෙලෙසයටපත් වෙන එක අමතක කිරීමක් තමයි සමස්තයක්. හැබැයි සුහුදු අමතක කිරීමක් නෙමෙයි. ඒක දැනගෙන නියමම ක්‍රමයට ප්‍රතිකාර ක්‍රමය ගත්තු ක්‍රමී එතකොට ඒක තමයි ඒක දැන් අපි බුදුරජාණන්සේ ගුණ තුලින් අර විදියට නිකන් අර වචනේ කියකේ හිටියොත් අර අර ක්‍රමෙම තමයි වෙන්නේ. හරය නොබ අවධානය යොමු නොකොට හිටියොත්. දැන් අපි ගත්තොත් මෙහෙම අපි බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරන මේ ආකාරයෙන්. දැන් සමුදේ සත්‍ය ප්‍රහාණය කළා කියන එකනේ සම්මා සම්බුද්ධ ගුණේ එකක්. ඒතර සමුදේ ප්‍රහාණය කළා කියලා කියන්නේ අපි කියව මෙහෙම. දැන් දස කෙලෙස් අරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රාග කෙලෙස් නැති කළසේක. දැන් තමාගිතට මෙහෙම කියනවා තද බල විදියට රාග සිතුවිල්ලක් ආපු වෙලාවේ ඕක හරියට මෙනෙහි කරලා ගන්න පුළුවන් නම් තමාට හොඳටම දැනෙනවා බුදු ගුණවල ජීවමානකම. හොඳටම දැනෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. ඒක සාටක බ්‍රහ්මුණාට බණහා ඉඳලා සලුව දෙන්න හිතුණාට සලුවක මහ ඇලීමක් ඇති වෙන දෙයක් ඈ. අන්තිමට ඒක දෙන්න අලෝභ හිතක් එකක් පහළ වෙනකොට දහස් ගාණක් ලෝභ හිත් පහළ වෙනවා මෙච්චරනේ තියෙන්නේ කියලා. ඈ එතකොට ඒ නිසා ලෝභහිත රාගහිත එකක් පහළ වුණාට එකපාරක් බුදුරජාණන් වහන්සේ ගැන හිතුවට ඔකට සම්පූර්ණ ඒකේ සම්පූර්ණ මානසික සහනයක් ගන්න බෑ අපි ගමු අපිට එකපාරක් රාගහිතක් පහළ වුණා නම් අපි හිතනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්වභාවන්සේ රාග කෙලෙස් නැති කළසේක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්වභාවන්සේ රාග කෙලෙස් නැති කළසේක ආදි වශයෙන් අපි කීපවතාවක් ඉක්මන් නොවි පමාද නොවි වචනයට විතරක් සීමා කරන්නේ නැතුව වචනයත් එක්කලා මනසේ සම්බන්ධීකරණය සමගාමීත්වය හොඳටම තියාගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රාග කෙලෙස් නැති කළසේක කීපතාවක් හිතනවා පෙරපසු නොවේ තමාටම දැනෙනවා අර ඉස්සලා තිබුණු නොසන්සුන්කාරී බරගතිය ඇලෙන ගතිය යටපත් වෙලා හිත සංසිඳෙනවා ද්වේෂයක් ආවොත් ඒතර විදිහටම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ද්වේෂ කෙලෙස් නැති කළසේක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ද්වේෂ කෙලෙස් නැති කළසේක යනාදි වශයෙන් සිහි කරනවා. එතකොටත් අර මනසට වෙන පරිවර්තනය ඒ විදිහමයි. ඊළඟට මෝහයක් ආවොත් ඒක අඳුනා ගන්න අමාරුයි. නමුත් මෝහය තනියෙන් එන්නේ එක්ක එන්නේ බුද්ධ ආදී අටතෙන් කෙරෙහි දෙගිඩියාව සැකයක් එක්කලා. එක්ක හිතේ විසිරීමක් එක්කලා. ඒ නිසා එතනදී ඒක නිසා අපි අඳුනා ගන්නවා සංකේතවත් වෙනවා ඒ විචිකිච්ඡාවත් එක්ක ආවා නම් හිතට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෝහ කෙලෙස් නැති කළසේක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෝහ කෙලෙස් නැති කළසේක කියලා සිහි කරනවා ඊළඟට දිට්ඨියක් ආවොත් ධර්මඥානයක් තියෙන කෙනාට ඔය කම්පල නැහැ පරලෝ නැහැ දෙයියෝ තමයි මෙව්වේ වයන්නේ නැහැ ඈ සාමාන්‍යයෙන් ධර්මඥානයක් සාමාන්‍ය මට්ටමවල තියෙන කට්ටිය ඒ නැති කට්ටියට තමයි ආතර සීකා සහතික ලියලා දෙන්නට ඕනේ. මේ තව කවුද එක්කෙනෙක් සහතික ලියලා දෙන්නට නේ බුද්ධ ආගම ඇත්ත කියන්නේ. හ්ම්. ඒගොල්ලෝ කිව්වොත් බුද්ධ ආගම වැරදි නිර්මාණවාදී ඇත්ත කියලා. එන එකක් ගන්න වෙනවා. එනිසා ඒ ඒ ධිට්ඨිය එන්නේ ධර්මඥානයක් තියෙන කෙනෙකුට සෑහෙන්නේ. හැබැයි සෝවාන් වෙනකොට තමයි ධිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒකත් උන්වහන්සේ කිරියේදී. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දිට්ඨි කෙලෙස් නැති කළසේක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දිට්ඨි කෙලෙස් නැති කළසේක කියලාද ඊළඟට ඊළඟට තීන මිද්දයක් එන්න පුළුවන් සාමාන්‍ය ධර්මය දැනගත්තත් තීන මිද්දයක් මොකද ස්වාමීන් වහන්සේ කතාවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තීන මිද්ද කෙලෙස් නැති කළසේක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තීන මිද්ද කෙලෙස් නැති කළසේක නැවත නැවත සිහි කරනකොට තමයි උද්‍යෝගය ඇවිල්ලා හිතේ විසිරීමක් ආවොත් ගොඩාක් සාමාන්‍යයෙන් ධර්මඥානයක් තියෙන ස්වාමීන් වහන්සේලාට පවායන කෙලෙස් ටිකක් තමයි රාගයයි, ද්වේෂයයි, තීනමින්දයයි, උද්ධච්චයයි. ඔය ටික තමයි ගොඩක් කරාවට එන්නේ. සමාහට ඊටත් වඩා ප්‍රතිපත්තිය තියෙනවා නම් රාගේනවත් අඩුයි, ද්වේෂේනවත් අඩුයි, හිතේ විසිරීමයි, පසුබැසීමයි. ඔය දෙක තමයි එන්නේ. මේ තීනමින්දයයි, උද්ධච්චයයි. පසුබැසීමයි, විසිරීමයි. උද්දච්ච ඔය ගමේ කට්ටිය කියවට උද්දච්ච කියලා ඔය ඒ ඒ ඒ කියන හරි උද්දච්චයි. ඔය උද්දච්චයි කියලා කියන එකේ තේරුම හිතේ විසිරීම. ඒ අත කියන්නේ ආඩම්බරයට මාන්නයට. ඔයවාගේ තියෙනවා ඉතින්. අමුතු විදිහට අරුත් දෙන කට්ටිය. නිසා අර විදිහට සිහි කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වහන්සේ තීනමින්ද කෙලස් නැති කළස ඒක තමාට තීනමින්දයක් ආවනම් කුසිතකමක් ආවනම් බණ භාවනා ආදී කටයුත්තක් කරනකොට ඒක සිහි කරනවා. හිතේ විසිරීමක් ආවනම් තමාට තේරෙන භාෂාවෙන් විතර දැන් උද්දච්ච කියන එක අපට පුරුදු වෙලා තියෙන අර වගේ ධහමට විරුද්ධාර්ථයක් න අපි සීකන ස්වාමීනි භාග්‍යතුන් ආසභාසේ හිතේ විසිරීම නැති කළසේක හිතේ විසිරීම නැති කළසේක හිතේ රසංසුන්කම නැති කළසේක කියලා සීකරව කීපවතාවක්. එතකොට තීන මිද්ද හිතේ විසිරීම නැති වෙලා යනවා. මාන්නයක් කවුද? ඒතර විදිහට සීකන ස්වාමීනි භාග්‍යතුන් ආසභාසේ මාන්නේ නැති කළසේක මාන්නේ නැති කළසේක. ඉරිසියාවක් කවුද? ඒත් එහෙම සීකරනවා. මසුරුකමක් ආවොත් ඒකත් ඊසේ කරනවා. ගුණමකුකමක් ආවොත් ඒකත් සේ කරනවා. වෛරයක් ආවොත් ඒකත් අර විදිහට සේ කරනවා. ඊළඟට මේ මහා ආඩම්බරයක් ආවොත් ඒකත් ඒ විදිහට සේ කරනවා. කපටිකමක් ආවොත් ඒකත් ඒ විදිහට සේ කරනවා. මේ මායාවක් නැති ಗುಣ පෙන්වන්න හිතුනොත් ඒතර විදිහට මෙනෙහි කරනවා. ඒ විදිහට නිතර නිතර නිතර නිතර අභ්‍යාස කරනකොට කාලයක් කරනකොට තමාට දැනෙනවා කෙලෙසයක් එනකොට මේ ආවේ හවල් කෙලෙසේ මේකට ප්‍රතිකාරය මේ විදිහට බුදුගුණ තුලින් මගේ හිතේ කෙලෙසේ අයින් කරලා බුදුගුණ ආදේශ කරන ක්‍රමයයි කියලා තමාට ඒ සමීකරණේ තේරෙනවා. ඔව් තේරෙනවා. කරලා බලන්න ඕනේ. ඕන් ඔහම කරන කට්ටියට තමයි අර නිවන් පිණිස බුදුගුණ භාවනාව හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අර නිකන් කියෝ කියෝ ඉන්න කට්ටියට නෙවෙයි. එතකොට අන්න ඒ විදිහට දැන් බලන්න. ඒතර සමුදේ සත්‍ය කියලා කියන්නේම ওই ටික තමයි. සමුදේ සත්‍ය ඇතැම් තැන්වල තියනවා තමයි මේ විස්තර කරලා. කාම තණ්හා, භව තණ්හා ආදී වශයෙන්. ඇතැම් තැනක බුදු ඒ බුදුරජාන් වහන්සේගේ විභජ්‍යවාදී දේශනා, sannivedanīya කුසලතාව සුවිශේෂතාවයි. ඇතැම් තැනක බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය තෘෂ්ණාව හුදෙක් තනිකර කියලා තිනවා. ඇතැම් තැනක ලෝභ ද්වේෂ මෝහ ටික කියලා තිනවා. ඇතැම් තැනක සියලු අකුසල් සිත් 12 එකේ චෛසික 27යි ඔක්කොම කියලා තිනවා. ඇතැම් තැනක සමුදය සත්‍ය විදියට අවිශේෂේන කුසල කුසල කම්ම සමුදය සත්‍යං. ලෞකික කුසලොත් සමුදය සත්‍යයට ඇතුළත් කියලා තිනවා. අකුසල් පමණක් නෙමෙයි කියලා. එනිසා ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා sannivedanaya කිරීමේ ක්‍රම ඒ පුද්ගල ජීවිතයන් අතීතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ආපු පුහුණුවේ විවිධතා මත. එනිසා ඒකයි කිය අන්නේ විදිහට සිහි කරනකොට දැන් සමුදේ සත්‍යයන් දුර්වල වෙනවා. සමුදේ සත්‍ය දුර්වල වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමුදේ සත්‍ය දුර්වල වෙනකොට තමාට දුක්ඛ සත්‍ය පිළිබඳ හැඟීමක් එනවා. දුක්ඛ සත්‍ය පිළිබඳ හැඟීමක් එනවා කියලා කියන්නේ සමුදේ සත්‍ය අර විදියට දුර්වල වෙනවා කියලා කියන්නේ යටපත් වෙනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහ යටපත් වෙලා අලෝභ දේශ මොහ හිතේ සක්‍රිය වෙනවා. අලෝභ දේශ මොහ සිත් peeli peeli විද්‍යමාන වෙනවා හිතේ. ඒක පහළ වෙනකොට තමාට දැනෙනවා. තමාට දැනෙනවා. බුදුගුණ භාවනාවෙන් චිත්ත සමාධියක් ඇති කරගෙන උපචාර සමාධි කිට්ටු කරගෙන එනවා නම් එයාට දැනෙනවා මේ සමාධි සිතට අර ධර්මඥානයක් වැඩෙන බුදුගුණ භාවනාව වැඩි වූ නිසා කය යම් යම් දේවල් අපේ අර ස්වාමීන් වහන්සේ නමක් අපේ මේ මහාන්තර දාන ඔය ස්වාමීන් වහන්සේ පුංචි කාලේ ගෙදර ඉන්නකොට අමලා තාත්තලා කියනවලු මේ තේ ස්වාමීන් වහන්සේ පරිගණකේ වැඩ කර කර ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේට කය යම් යම් දේවල් දැනෙනවා පට ව්‍යාධි ධාතු ඊට පස්සේ දැනෙලා දැන් මේ පස්සේ මතක් වුණා මේ පියතුමාලා හැම බුද්ධ වන්දනා කරනකොට ඒ කාලේ සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි මගේ මේ මිනිස්සත්වෝ නිජීවෝ ශූන්‍යෝ ධාතු කොටසකි මේ සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි කියකේ දැන් බලන්න අම්මලා තාත්තලාගේ ධර්මමය ආభాසය කොච්චර දැන් මේ ස්වාමීන් වහන්සේට ගිහි කාලේදී දැනෙනවා පස්සේ ඔක්කොම අත්තර දාලා මහානවනේ මේක හොදු මානසික පරිවර්තනය මේක කොහට ගැටි නැහැ නිසා අර විදියට බුදුගුණ භාවනාවෙන් සියලු කෙලෙස් යටපත් වෙලා අලෝභ දේස මොහොමුල් වෙච්ච සියලු කුසල් වැඩෙනකොට එයාට දුක්ඛ සත්‍ය පිළිබඳව යමක් වැටහෙනවා. අනිත්‍යතාව ටිකක් පෙනුණා නම් කොහොමත් යදනිච්ඡන් තන් දුක්ඛන් දුක ඒත් එක්කලා ටිකක් වැටහෙනවා. ඒ දෙකම ඇයි කියලා හිතනකොට තේරෙනවා මම මේක මේ ඊශ්වරත්වයෙන් පාලනය කරන්න බෑ. මේක හුදු ධර්ම ස්වභාවයක් කියලා. ඒතර ඒත් එක්කලා මොකද වෙනවද? සමුදේ යට යනකොට දුක ටිකක් වැටහෙනවා. දුක වැටෙනකොට බලන්න ලෝභ දේශ මොහ කියන්නේම සමුදේ සත්‍යය. ඒතර ලෝභ දේශ මොහ ක්ෂය කිරීම නිවන. රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය නිබ්බානස්සේතං අදිවචනං. ලෝභ දේශ මොහ ක්ෂය කිරීමම තමයි නිවන කියලා කියන්නේ. එතකොට ලෝභ ද්වේෂ මොහ යට යන වේද කෙනාට බුදුගුණ භාවනාවකින් හරි වෙනත් භාවනාවකින් හරි විපස්සනා භාවනාවකින් හරි ලෝභ ද්වේෂ මොහ යටපත් වෙලා තදංග වශයෙන් සාමාන්‍ය කුසල් කරනකොට විස්කම්බන වශයෙන් ධානා මට්ටමට ආවට පස්සේ ඒ වෙලාවේ තමාගේ සිතට නිවන් සැපේ නම් අරමුණු වෙන්නේ සෝවාන් ආදී සිත් ටිකට. හැබැයි ප්‍රධාන වශයෙන් ඒකාන්ත වශයෙන් ඒ සිත්කට අරමුණු වෙන්නේ තවත් සිත්වලට අරමුණු වෙනවා. හැබැයි ලෝභ ද්වේෂ මොහ යට ගියාට පස්සේ අර විදියට තදංග විස්කම්බන කියන ධානසා යට කුසල් කරනකොට එයාට නිවන් පිළිබඳව මාර්ගඵල නොලැබුවත් හෝඩුවාවන් ටිකක් ලැබෙනවා. ලෝභ දේශ මොහ යට ගිහිල්ලා අලෝභ දේශ මොහ හිතේ වැඩ කරනකොට නිවන් සැපයට සෑහෙන්න සමාන නෙමේ සමාන්තර සුවයක් එයාට දැනෙනවා. ඒ දැනීමත් එක්ක තමයි එතකොට එයා නොපැකිලව මේ කෙටි කලකට ලෝභ ද්වේෂ මොහ යට වෙච්ච වෙලාවේ මෙච්චර සංසිඳීමක් මට ලැබුණා නම් ආයි හිතේ ලෝභ ද්වේෂම පහළ වෙන පහළ නොවන මට්ටමට හිත අත් කරගත්තොත් මොනතරම් සැනසීමක් ඇද්දෝ කියලා අර විදියට මේ ත්‍රිලක්ෂණයේ වැටහීමක් එක්කලා ටිකක් ඇති වෙනවා නිවන් සැපේ පිළිබඳව සෑහෙන හෝඩුවාවක් කෙලෙලසුණුත් යටපත් වෙලා එතකොට එයා ඒ විලාවේදී මාර්ගඵල තුලින් ඉස්සරහට ඇවිල්ලා නොහිටියත් නිවන් සැපේ පිළිබඳව යාට හෝඩුවාවන් ටිකක් ලැබෙනවා ඒක තමයි මේ මාර්ගඵල ලැබීමට මෙහා පැත්තේ ඉන්න කෙනෙකුට මේ පාරේ වෙහෙසකර නමුත් කල්ප ලක්ෂ ගණන් යන්න ඕනේ නමුත් ජීවිතේ පවා පරිත්‍යාග කරමින් යා යුතු නමුත් යෑමට නොපැකිලව යන්න උත්සාහ ඇති කරන ඉස්සරහට තෙරපුම දෙන මානසික හෝඩුවාවන් ටික. ඉතින් ඒ නිසා අන්නේ ආකාරයට Nirodha Satya පිළිබඳව යම් යම් හෝඩුවාවන් එනවා. එතකොට ලෝභ දේශමෝ යට ගියා නම් සමත විපස්සනා භාවනාවෙන් ලෝභ ද්වේෂ මොහ යට ගියා නම් ඒක තමයි ලෝකෝත්තර වශයෙන් මාර්ග සත්‍ය ලැබීම සඳහා ඒ තක්වා මාර්ග සත්‍ය හිතේ දියුණු කිරීම සඳහා පුහුණුව ලෞකික වශයෙන් ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර සම්මාදිට්ඨිය ආදී මුල් කොට ඇති ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ. එතකොට දැන් ඒතර පුහුණුව ওই විදියට. ඒතර පුහුණුව හමාර කරනකොට පෙරපසු නොවි සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. ඔය මාර්ග හතරේදී පෙරපසු නොවි නැවත වැඩෙන්නේ නැති වෙන සමුදේ සත්‍ය දුක දුක්ඛ සත්‍ය පිළිබඳ වැටහිච්ච වැටිච්ච වැටහිලා ආය පල්හැර බහින් නැති වෙන්න නිරෝධය පිළිබඳව ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂය බුරුල් නොවෙන්න, දියාරු නොවෙන්න මාර්ගය පිළිබඳව වැඩුණු වැඩිල්ල නොපිරිහෙන්න හේතු වෙන්නේ මාර්ගඥාන හතරෙදි ලෝකෝත්තර තත්වයෙන් දුක සමුදය නිරෝධය මාර්ගය වැටහීම. ඒකට පුහුණුව තමයි අරාකාරයට දිනු කරගෙන යෑම. එතකොට සෝවාන් ආදී මාර්ග අවස්ථා සතරේදී දුක පිරිසිඳීමයි, සමුදය ප්‍රහාණයයි, නිරෝධය ප්‍රත්‍යක්ෂයයි, මාර්ගය වැඩිමයි සිද්ධ වෙනවා. සක්‍රදාගාමි, අනාගාමි, අරහත්. ඔයා ඉතුරු ස්තර තුනේදිත් ඒ විදිහටම වෙනවා. රහත් වේවා, පසේ බුදුරජාණන් වහන්සේ වේවා, ලෞතර බුදුරජාණන් වහන්සේ වේවා, අවබෝධයේ වපසරේ වෙනස්කම් තිබුණාට ලෝභ දේශ මොහ ක්ෂය කරන ක්‍රමික විකාශනය ක්‍රමික ඉදිරියට යෑම වෙනසක් නැහැ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ සමස්තයක් චිත්තසංතානවල නියැඳිය ව්‍යෝහය ලෝභ දේශ මොහ නැතිකම. හැබැයි වැටහීමේ වෙනස්කම් තියෙනවා. රහතුන් වහන්සේලාගෙත් තියෙනවනේ වෙනස. රහතුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් වල පවා තියෙනවානේ. නේද? දැන් රහත් දැන් ගොඩක් වෙලාවට අපි හිතන විදිය නේ. දැන් අපි සාමාන්‍ය රහතුන් වහන්සේ නමක් කියලා අපි බලන්න බලාපොරොත්තුනේ. උඩින් යන්න පුළුවන්ද? කළු පාට සිවුරක් පෙරවාගෙන ඉන්නවද? කිසි කෙනෙක් කතා කරන්න උඹම වගේ ඉන්නවද? ඔය අපි මොන මොනවද ඕනේ අහුලාගෙන තියෙන්නේ බොහෝ දෙනෙක් ඕගොල්ලෝ නෙවෙයි. එහෙම අයත් ඉන්නවනේ. නේ? එතකොට දැන් මෙතනදී ගත්තරස් එහෙම නෙවෙයි. දැන් බලන්න එහෙම ඒක සම්පූර්ණ වැරදි බලන්න. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රහත්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත්. ආනන්ද ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ රහත්. උපාලි මහ රහතන් වහන්සේ එසේ. බලන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්පූර්ණ වනාන්තරගත වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බර කරට ගත්ත ශාසනය. බලන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ අපි සාමාන්‍යයෙන් හිතන ක්‍රමය නෙවෙයි සම්පූර්ණයෙන් වෙනස්. ස්වාමීන් වහන්සේලා ඔක්කොම පින්ඩපාත වැඩියට පස්සේ ඒ කුටිසේනාසන වල මිදුල් හැමතැනම ඇවිදලා ඉදාල පොසු තැන් තැන් වල තියෙනවා නම් ඇමදල අතුපතු ගාලා අඩුවක් තියෙනවා නම් පෑන් භාජන ආදී තැන් තැන් වල නම් ඒවා පිළිවෙලට පිරිසිදුවට ක්‍රමවත්ව විධිමත්ව තියලා මේ කෙනෙක් ආවොත් මේ හිත හදපු ඇත්තන්ගේ හිත හදන ඇත්තන්ගේ තැන්ද කියලා බලන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ චරිත ලක්ෂණ විවිධත්වය දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේට දැනපුවා හිටියා හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේට දැනපු කෙනෙක් නැහැ සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේට මේ කොහකයෝ කී කිය දැනපුවා හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේට කිසි කෙනෙක් දැනන්නේ නැහැ බලන්න රහත් වුණත් ඒ චරිතාපදාන වල ලක්ෂණ. ඉතින් ඒ නිසා ඒ රහත් වෙනාට පස්සේ ඒ විවිධතා තිබීමට හේතුව රහත් වීමට පුහුණුව ලබන කාලෙදී සීල සමාධි පිරික්තිරුවා. හැබැයි ඒ පුද්ගල ජීවිතවල අර විදිහේ විවිධතා තිබුණා. එකක් තිබුණා එකම විදිය ලෝභ ද්වේෂම දුර්වල කරගෙන යන පුහුණුව. ඒතර ඕන ඔය විදිහට ඔය සියල්ල උකහා ගත්තට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මානසික ව්‍යුහය ඔය සියල්ල අතරින් අද්විතීයයි අසමයි අතුල්‍යයි අසදුසයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුහිත නිර්වචනය කරන මේ සම්මා සම්බුද්ධ ගුණයයි කියුනේ ඒ අසීමිත බුදු ගුණයට ඔබෙත් මගෙත් සියලු දෙනාගේම උත්තමාංග নমස්කාරය ගෞරවපහාරය වේවා කියලා හොඳට වඳින්නට ඕනේ ඉතින් ඔන්න ඔය කියවෙච්ච විදිහට මේ ඔගේ තවත් තියෙනවා ශීර්ෂ පහක්. නමුත් ඒක විස්තර කරේ නෑ අර පංචවය දැන් ඤෙය්‍ය මණ්ඩලේ. ඉතින් ඒක කවුරුවත් මේ අහන නැත්තන්ට හිතේ ඉඳන්නේ සානාසරේ ගැඹුරුද දන ගැඹුරු නෙවෙයි ඔක ඉච්ඡා දේශනා ගණනාවකදී පංචවය ඤෙය්‍ය මණ්ඩලේට සම්පූර්ණ තනි මාතෘකාවකදී අපි දේශනාව පැවැත්වුවා. ඒ නිසා ඔය බලන්න දැන් ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව නේ බුදුගුණ තුල කියවුනේ. ඉතින් චතුරාර්ය සත්‍ය අහනකොට නේ නම් දුකට කලකිරෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන අහනකොට හිතනකොට අවබෝධ කරගන්න වැඩ කරනකොට නිවන් පිණිස හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා බුදු ගුණ අහන්න අහන්න දියුණු වෙන්නේ ධර්මඥානය, ධර්මඥානයෙන්, භාවනාඥානයෙන්, ප්‍රතිපත්තිඥානයෙන්, ධානයෙන්, සමාධියෙන්, සමාපත්තියෙන්, අභිඥාවෙන්, විපස්සනාවෙන්, ප්‍රාර්ථනා බෝධියෙන් මාර්ගඵල නිවන් සුව අවබෝධයේ කෙලවර කොට අපේ මේ ධර්මඥානය ඔබ අප සියලු දෙනාටම යාදී පවතිවා කියලා අදිස්ථාන පිටුවා. අද නිවන් මාගේ වැඩි වැඩියෙන් පාරමී පුරාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ කියවුණා වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ කෙලවර කොට මේ කල්යාණ මිත්‍ර සංසදය, කල්යාණ මිත්‍ර සංචිතය, බෝසත් සංචිතය, ගුණ සංචිතය, නිර්වාණ අවබෝධයේ කෙලවර කොට නොනැසී පවතිවා කියලා අදිස්ථාන පිළිටුවා ගන්නට ඕනේ. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ පහදා දෙමින් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේට උන්වහන්සේ කරගෙන යන උදාරතර ලෝක සාසනික සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා තුන්වන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් දුක් නිරෝගී භාවයේ චිර ජීවන ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මීරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද තල්ගම්වේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි